කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරයේ යන උභය විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නායක ස්වාමින්දයන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු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 ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාතා විහෙරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි නය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි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 භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචති තී වාසනාවන්ත පින්නතුනි මේ තුන්ලෝතලයේ මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකයේ පරම සත්‍යය පැහැදිලි කර දීම සඳහා දේශනා කර වදාළ තාම වැදගත් ගාථා පාඨයක් තමයි අද දින මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සැලකිය යුතු පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මේ ධර්ම දේශනාවට ගුවන් විදුලියෙන් අහුම්කම් දෙනවා. ඉතින් මේ හැම දිනාටම ප්‍රයෝජනවත් අර්ථ කීපයක් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ අනුව පැහැදිලි කර දෙන්නටයි අද මේ අවස්ථාවේදී අප විසින් කල්පනා කරා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනේ තනිකරම ජීවත් වෙන අප හැම දිනාටම ජීවත් වීම පහසු කිරීමට දේශනා කරපු ධර්ම. ඒ ධර්මය වඳින්න පුදන්න සත්කාර කරන්න ධර්මයේ පොත්පත්වල ලියලා වන්දන මාන්නයට පවත්වාගෙන ගිය ධමයක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්ම. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ට අර්ධරයක් නැතුව විපත්තියක් නැතුව පැමිණෙන අභියෝග වලට මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කරලා සැනසෙල්ලේ ජීවිතය අවසන් කර ගැනීමටත් මේ සසර කෙටි කර ගැනීමටත් තමයි උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේ අපට උගන්වලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තුල දේශනා කරපු ඒ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය එකම කරුණු හතරක් වටා තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ එකතු වෙලා තියෙන්නේ. ඒවට අපි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව තුළින් එදා බරණැස ඉසිපතනාරාමේදී උන්වහන්සේ අපට උගන්වා වදාළා. එදා මේ පින්නතුන් අපි කවුරුත් සමහර විට ওই ධර්මයේ තෙන්ඩ ගිහින් අහන්නට තරම් භාග්යක් නැතුව සිටියා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තුල දේශනා කරපු ඒ ධර්මය යම් යම් අවස්ථාවල අපි කොහේ කොහේ හරි ඉඳලා ඇහුවද දන්නේ නැහැ. හැබැයි අපි කාටවත් මේ සසර සෑහෙන ප්‍රමාණයකින් ත්‍රිටි කරගන්න බැරි වුණ නිසා අදත් අපි සංසාරයේ තෙරපි තෙරපි ජීවත් වෙනවා. ඒ නිසා තමයි අදත් අපි මේ ධර්මය අහන්නේ. ඒක අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන්කමක් අපිට තියෙනවද කියලා බලන්න. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටිය කාලේ මිනිස්සුන්ට මේක් විදිහ ප්‍රශ්න තිබුණා අපට වගේ. මිනිස්සුන්ගේ හිත්වල, සත්වයන්ගේ හිත්වල තරහ ආශාව, වෛරය, ක්‍රෝධය, මුලාව මේ කියන නොඑක් සිටිවිලි ඇති වෙනවා. ඒවා ඇති වෙන තාක් කල් පින්නතුනි අපි කොහේ කොහේ හරි ජීවත් වෙනවා. කොහේ කොහේ හරි ජීවත් වෙනවා විතරක් නෙමෙයි විවිධ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ආශාව නැති කළොත්, තරහ වෛරය නැති කළොත්, මෝඩකම් නැති කරගත්තොත් අපි ওই ගැටලු වලින් සම්පූර්ණයෙන්ම අත මිදෙනවා. ඒ සියල්ල අවසන් කරගත්තු තැන තමයි ලෞතර බුදුහාමුදුරුව අපට ප්‍රකාශ කරන්නේ නිර්වාණ සුවය අත්පත් වීම කියන්නේ. ඉතින් මේ නිවන් සුව අත්පත් කරගන්න තමයි අපි හැම දිනාම මේ ලෝකේ නොඑක් විදිහ දැන් මේ පින්කම් කරන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ විවිධ කටයුතු ආගමික වත්සිරිත් පවත්වන. ඒ අතර පින්නතුනි අපි අපට ඇතිවෙන ගැටලු අභියෝග වලට මුහුණ දෙන්නට බැරුව අපි නොඑක් විදිහේ අදෘශ්‍යමාන දේවල් පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන බාලි තොවිල් අනවිල කොඩිවින ඕවා පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන නොඑක් විදිහේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ගැන විශ්වාසයක් ඇති කරගෙන තවත් මේ දේවල් කරනවා. ඒ සියල්ලම කරන්නේ පින්නතුනේ අපිට ජීවත් වෙනකොට ඇතිවන ගැටලු වලට විසඳුමක් නැතුව. අපිට කරදරයක් විපත්තියක් එනකොට අපි හිතනවා කවුරු හරි කොඩි විනයක් කරලා තමයි තියෙන්නේ. තවත් අවස්ථාවක නිතර නිතර ලෙඩ රෝග ඇති වෙනකොට අපි අපි හිතනවා මගේ අහවල් විරුද්ධකාරය මට බන්ධනයක් බැඳලා ඇති කියලා. ඉතින් හඳහන බලනවා. කේන්දරේ බලනවා. නොඑක් නොඑක් දේවාල ගානේ අපි දුවනවා. විශාල ධනයේ වස්තුව වියේ පැහැදම් කරමින් ඔය නොඑක් නොඑක් ගුරුන් වහන්සේලා හොයාගෙන, හිද මහත්තුරු හොයාගෙන නොඑක් විදිහේ තොරතුරු බලාගෙන හේන කියන තැන් සොයාගෙන ගිහින් අපි දහස් ගණන් ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා ඒ වගේම පිළිතක් සරණක් සොයන්නත් උත්සාහයක් ගන්නවා. නමුත් හොයලා බලපුවම පින්නතුනි අන්තිමට අර කියපු කරදර කම්කටොළු හිරිහැර තාරණ පීඩන මේ සිත්ැවුල් මේ වගේ කෙලවරක් නැහැ. සමහර විට අහම්බෙන් එකක් දෙකක් අඩු වෙනකොට සංසිඳිලා යනකොට අපි හිතනවා බන්ධනේ නම් හරියටම කැපුණා කියලා. ගුරුන් ආශ්‍රය නම් හරියටම වැඩේ කරලා තියුණයි කියලාත් අපි හිතනවා. නමුත් තව ටිකක් දවස් යනකොට තවත් මරාලයක් අපි පිට කඩාගෙන වැටෙනවා. ඉතින් මේක තමයි සාංශාරික ගමන. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මිනිස්සු ඔය විදිහටම කල්පනා කළා පින්නතුනි. අපි විදිහටම එදත් කල්පනා කළා. සමහර උදවිය ගස් ගල් පර්වත අදහන්න පටන් ගත්තා. ගස් ගල් වල දෙවිවරු ඉන්නවා කියලා හිතාගෙන නොඑක් විදිහේ බාරහාර වෙන්න පටන් ගත්තා. ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය කද්දිත. බහුම් වේ සරණං බොහෝ දෙනා පිහිට හොයාගෙන ගියා ආරාම රුක්ක චේත්‍යානි කැලෑවලට ගස්ලක් ගල්වලට ඒ තැන්වලට ගිහින් පිහිට ප්‍රාර්ථනා කළා. අන්තිමට ඒ කිසිවකින් සරණක් පිහිටක් නැති වෙනකොට මේ හැම දෙනාම අන්ධවන්ද වෙලා අසරණ වෙලා අනේ මට කාගේ පිහිටක්ද කියලා කල්පනා කර කර ඉන්න අවස්ථාවක තමයි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ දහම මේ ලෝකයට හෙළි වුණේ. උන්වහන්සේ දා බරණැසි ඉසිපතනාරාමේදී ඒ පැහැදිලි දහම අපට ලෝකයට උගන්වා වදාලා. මොකක්ද මේ පැහැදිලි දහම? මිනිස්සු හැම කෙනෙක්ම දුකෙන් තැවෙනවා. දුක් ගොඩක් මැද ජීවත් වෙනවා. දුක කියලා කියන්නේ යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් පිළිබඳ ස්ථිර පැවැත්මක් නැද්ද උතන තමයි දුක කියලා කියන්නේ. අපි බලාපොරොත්තු වෙන දේවල් අපට ලබා ගන්න බැරුව යනවා. අපි බලාපොරොත්තු වෙන ආදායම් මාර්ග අතරමඟ කඩාගෙන වැටෙනවා. නඩු හබ්බ කියලා අපි පරදිනවා. නොඑක් විදිහේ හතුරු අන්තරා නිසා අපි දුකටපත් වෙනවා, අසනීප හැදෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල අපිත් එක්ක එකට ඉන්න අය අපෙන් වෙන් වෙලා යනවා. මිය පරලෝ යනවා, අපෙන් ඈත් වෙනවා. අපේ දූ දරුවන් අපිත් එක්ක විරසක වෙනවා, තරහ වෙනවා, වෛර වෙනවා, ක්‍රෝධ කරන්න පටන් ගන්නවා, නෑදෑ සම්බන්ධකම් අත්හැරෙන්න පටන් ගන්නවා. ඒ හැම වෙලාවකම පින්නොත්නි අපේ හිතවලට ඇති වෙන්නේ දුකක්. ඒ මොකද මේ කිසිවක් පිළිබඳ සදාකාලික පැවැත්මක් අපට දකින්න නොලැබෙන නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍යද ඒ හැම දෙයක්ම දුක පිණිස හේතු වෙනවා කියලා. එතකොට ඇයි මේ දුක ඇති වෙන්නේ? සමහරු ලෝකේ ඇතම් උදවිය අපේ බුදුහාමුදුරන්ට චෝදනා කරන්න පටන් ගත්තා බුදුහාමුදුරුවෝ දුක ගැන කතා කරන කරන කෙනෙක් කියන. නිතරම දුක ගැනමයි කියන්නේ. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මධ්‍යස්ථව යමක් පැහැදිලි කරපු ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූයයන් වහන්සේ නම. උන්වහන්සේ කාගේවත් මතයක් තුල ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බොහොම අමාරුවෙන් දුෂ්කරත්වයෙන් යුක්තව තමන් වහන්සේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගත්තා. ඒ සත්‍ය අද දක්වාත් වෙනස් කරන්න බැරුව පවතිනවා. ඒ සත්‍ය තමයි මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඉතින් විශේෂයෙන්ම අද අපි හැම දිනම ජීවත් වෙන ලෝකේ අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතැම් මුදවිය නගන මතයක් තමයි බුදුරජාණන් වහන්සේ අසුභවාදී ධමයක් ලෝකයට පැහැදිලි කරපු ශාස්ත්‍රවරයෙක් කියලා. සමහර උදවිය පින්නතුණි දැන් අපි හිතමු ලෙඩක් ලෙඩෙක් ඉන්නවා. ඒ ලෙඩා පිළිබඳ කරුණු ශ්‍රේණ වෛද්‍යවරයෙක් කල්පනා කරනවා මෙතෙන්ට ඇවිත් මේ ලෙඩාට මේ පිළි අසාධ්‍ය ලෙඩ තියෙනවායි කියලා මේක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා අතහැරලා දානවා. අන්න එතන තමයි අසුභවාදයක් තියෙන්නේ. කිසිම උත්සාහයක් කළේ නැහැ බැලූ බැලමට තීරණය කරනවා වෛද්‍යවරයා මේ ලෙඩාට නම් බොහෝම අමාරු ලෙඩක් තියෙනවා. මේක නම් ලේසියෙන් සුවපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේක අත්හැරලා දාන්න ඕන කියලා ලෙඩා පිළිබඳ පූර්ව විනිශ්චයක් ඇති කරගන්න මේක හොඳ කරන්න බැරි ලෙඩක් කිය. ඉතින් අත්හැරලා දානවා. ඔන්න අසුභවාදී. ඔන්න දුක්ඛවාදී. ඇයි මේ දුකෙන් ඈතර වෙන්න පුළුවන් කමක් නැහැ කවදාවත් කියලා මුලින්ම තීරණයක් අරගෙන ලෙඩා ප්‍රතික්ෂේප කරනවා. ඒ වෛද්‍යවරයා. තවත් වෛද්‍යවරයෙක් ඇවිත් කල්පනා කරනවා මේ ලෙඩා. <clears throat> කිසිම අසනීපයක් නැහැ. මේ ලෙඩට තියෙන අසනීපයක් නෑ නිකම් නිෂ්ඵල කාර්යයක අපි යෙදෙන්නේ. ලෙඩට කිසිම ලෙඩක් නෑ. කියලා මුලින්ම තීරණයක් කරලා ඒ ලෙඩේ පිළිබඳ නොසැලකිලිමත් වෙනවා. එතන තියෙන්නේ මොකක්ද? එතන තියෙන සුභවාදයක් ලෙඩක් නෑ කියලා තීරණයකට එනවා. එතකොට මේ අන්ත දෙකක් මෙතන තියෙනවා. නමුත් තවත් හොඳට සාර්ථකව වෙදහෙදකම් පිළිබඳ අධ්‍යක්ීම් කියන වෛද්‍යවරයෙක් ඇවිත් මේ ලෙඩාට තියෙන ලෙඩේ බොහොම හොඳට අහලා සොයලා කල්පනා කරලා මේකට නිදානේ රෝග නිදානයක් කල්පනා කරලා මේ පිළිබඳ හොඳ විමසීමක් පරීක්ෂණයක් කරලා අවශ්‍ය වෙදේදකම් කරනවා. අන්න ඒ වෛද්‍යවරයා තමයි පින්නතුනේ අර ලෙඩා සුවපත් කරන වෛද්‍යවරයා. ලෙඩා දුකෙන් සුවපත් වෙනවා. අසනීපයෙන් රෝගයෙන් පීඩාවටපත් වෙච්ච මේ ලෙඩා අසහනයටපත් වෙච්ච ලෙඩා දැන් සහනයකටපත් වෙනවා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධම්මගත ඒකයි පෙන්වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධම්මගේ ස්වභාවය තමයි මේ දුකට හේතුව මොකක්ද කියන එක පිළිබඳ උන්වහන්සේ නිදාණය හොයන්න පටන් ගත්තා. ඇයි මේ මිනිස්සු දුක් විඳින්නේ? ඇයි මේ මිනිස්සු ලෙඩ හැදිලා ජීවත් වෙන්නේ? ඇයි මේ මිනිස්සු මැරෙන්නේ? ඇයි මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන දේවල් මේ මිනිස්සුන්ට නොලැබෙන්නේ? ඇයි එකට ඉන්න මිනිස්සු වෙනස් වෙන්නේ? මෙන්න මේ විදිහට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ තියෙන සාංශාරික දුකට හේතුව හොයාගත්ත එකම ශාස්ත්‍රෝයන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලෙඩේට බේත් රෝග නිදානය හොයාගෙන නිස්සබ්දව හිටියේ නැහැ. උන්වහන්සේ ඒ ලෙඩේට අවශ්‍ය කරන ඖෂධය මොකක්ද කියන එකත් පෙන්වන්න කරලා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෙඩා සුවපත් කරපු කෙනෙක්. දුක නැති කරපු කෙනෙක්. දුක නැති කරන්න මාර්ගය කියා දුන්න කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ ධහම තනිකරම යහපතට සැනසීමට හේතු වන සුභවාදී ධහමක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි පෙන්눔 කරපු සැපය දුකට විරුද්ධ දෙන සැපය සුඛ කාමානි දුක්ඛ පටික්කුලානි සැප කැමති වෙනවා අපි දුක පිළිකුල් කරනවා සැප ගැනදී නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සැපය කවදාවත් වෙනස් නොවන සැපයක්. ඒ නිසා තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ නිබ්බානම් පරමං සුඛං. මේ සැපය අහදෙන් මෙහින් පැලැස්තර అలවලා తాවකාලිකව ගොඩනගාගත්තු සැපයක් නෙමෙයි. ඒක සදාකාලිකවම ලබන්න පුළුවන් උත්තරීතර සැපයක්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති සැපයක්. එහෙමනම් අසංකතයි. සංකත නෙමෙයි. සංකත කියන්නේ වෙනස් වෙන දේවල්. අසංකතයි. ඒක කවදාවත්ම වෙනස් නොවන සදාකාලික සුවයක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ. ඒ උගන්වා වදාළ මාර්ග පද්ධතිය තමයි මේ චතුරාර්ය සත්‍ය දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. <coughs> මේන් පළවෙනි සත්‍ය තමයි දුක්ඛාරය සත්‍යය. එතකොට මේ දුක පිළිබඳ සත්‍යය මොකක්ද කියන එක අපි පළමුවෙන්ම පැහැදිලි කරගන්න ඕනේ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛා අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛා සංකිට්ඨේන පංච පාදානක්ඛන්දා දුක්ඛා ඔන්න බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ලෙඩේ ස්වභාවය පැහැදිලි කරනවා. ලෙඩේ අතුපතර ගිහින් තියෙන හැටි පැහැදිලි කරනවා. අසනීප తත්වය සම්පූර්ණයෙන් උන්වහන්සේ සොයා ගන්නවා. මොකක්ද දැන් තියෙන අසනීපේ දුක. දුකක් තියෙනවා. හරි කරච්චලයක්. දුකක් නම් ඒක සැපයක් නෙමෙයි. අපි පිළිකුල් කරනවා. අපි දුක කැමති වෙන්නේ නැහැ. එහෙමනම් මේ දුක අපට මොන මොන ආකාර වලින්ද අපේ ජීවිතයට බලපාන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පැහැදිලි කරනවා. ජාතිති දුක්ඛ ඉපදීම දුක. මේ ඉපදීම ජාතිති දුක්ඛ ඉපදීම දුකයි. අපි උත්පත්තිය ලබනවා. මේ උත්පත්තිය ලැබීමම දුක. මව් කුසේ කලලයක් ඇති වෙන තැන ඉඳලා පින්නතුනේ එතන ඉඳලම දුකක් මවටත් දුකක් ඒ වගේම දරුවටත් දුකක් එහෙම නැත්නම් මේ කලලයටත් දුකක් ඒක ප්‍රාණයක් එහෙම නැත්නම් ජීවයක් එතන ඉඳලම නොයෙක් තෙරපීම් තුල තමයි මේ කලලය වැඩි වෙන්නේ. එතන ඉඳලම දුක. එතකොට ඒ කලලය වැඩිලා මෞකුෂින් දිහි වෙන තැන වෙනකොට තවත් අප්‍රමාණ දුක් ගොඩකටපත් වෙනවා. එතකොට කවුද මේ දුක එකතු කරගත්තේ? දුක එකතු කරගත්තේ ඒ මවමයි එකතු කරගත්තේ. Taman විසින්මයි මේ දුක හොයාගෙන ගිහින් තියෙන්නේ. එතකොට ඒ දුක හොයාගෙන ගිහින් අපි දුක ඇති කරගෙන අපි කියනවා දුකක් කියලා. අපි කියනවා වේදනාවක් කියලා. එතකොට පින්නතුනි මෙන්න මේක තමයි සාංශාරික ගමනේ ස්වභාවය. අපි දුකේ ඇලෙන්න කැමැත්තක් දක්වනවා. දුක හොයාගෙන අපි යනවා. දුක හොයාගෙන ගිහින් දුක ලැබෙනකොට අපි කියනවා අනේ දුකක් කියලා කියනවා. හරිම කරදරයක් කියලා කියනවා. හරිම දුකක් මම විඳින්නේ කියලා කියනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දහම. එතකොට මේ උත්පත්තිය ලැබීමම දුකක් කියන එක පැහැදිලි වෙනවා නම් පින්නතුනි ඇයි අපි උපදින්නේ? ඇයි අපි උපදින්නේ? මේක වෙනස් කිරීම තමයි ලෝතුරා බුදුරෙව්ගේ ප්‍රථම කාර්ය වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රධාන කාර්ය බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ උත්පත්ති ලබන අවස්ථාව ඒ හැම අවස්ථාවකම දුක ඊළඟට මොකක්ද ඊළඟට ඉතාම පැහැදිලි දේ මොකක්ද ජරාපි දුක්ඛ ජරාවටපත් වීම ජරාවටපත් වෙනවයි කියලා කියන්නේ ජරාවටපත් වෙනවයි කියලා කියන්නේ මහලු වීම. දැන් මේ පිරිසට හිතෙන්න පුළුවනි මේ මහලු වෙනවයි කියලා කියන්නේ ඔය අවුරුදු 25 30 පැනනට පස්සේ ඔය ඉසකයා ගහක් දෙකක් සුදු වෙනකොට එහෙම නැත්නම් ඇඟේ අතන මෙතන රැලි වැටෙනකොට දතක් දෙකක් ගැලවෙන්න හෙල්ලෙනකොට ඔන්න අපි හිතනවයි කියමුකෝ මහලු වෙනවයි කියලා නෑ පින්නතේ. ඒක නෙමෙයි මහලු වෙනවයි කියලා කියන්නේ. කවදාවත් හිතන්න එපා. එතනදී නෙමෙයි ඔබ මහලු උනේ. ඔබ මහලු වෙන්න පටන් ගත්තෙම උත්පත්ති ලැබුක තැන ඉඳලා. කලලයේ ඇති වෙච්ච තැන ඉඳලාම ඔබ මහලු වෙන්න පටන් ගත්තා. ජරාව ඇති වෙන්න පටන් ගත්තා. කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ අර කලලයේ ඇති වෙච්ච තැන ඉඳලා වැඩෙනවනේ. ඒ වැඩෙන හැම මොහොතකම මහලු වීමක් තමයි එතන තියෙන්නේ. මහලු වීමයි කියලා කියන්නේ වර්ධනය වීමක්. ඒ වර්ධනයේ ක්‍රමානුකූලව ගමන් කරනවා. ඉතින් ඒකේ එක එක පියවරයන් තියෙනවා. අවුරුද්දක් වයස ඇති දරුවගේ එහෙම නැත්නම් සත්වයේගේ ඊට තව දවස් කීපයක් වැඩෙනකොට වෙනස ඊට තව දවස් කීපයක් මාසයක් සමහරක් අවුරුද්දක් ගත වෙනකොට එක එක පියවරවල් තියෙනවා දැන් අපි හිතමු මිනිස්ය සත්වයක් ගත්තාම එතන අපි දකින වෙනසක් තමයි තරුණ ජීවිතයක් කියලා අපි සම්මතයක් ඇති කරගෙන තියෙනවා අවුරුදු 16 17 එහෙම පයින්නකොට හිතනවා දැන් ඉතින් මේ තරුණ වේගණයි එන්නේ කියලා හෝ ඉතින් ඕක නවත්වා ගන්න පුළුවන් නම් ඔන්න මහලු වෙන්නේ නැහැ. නමුත් පින්නතුනේ මේක යනවනේ දිගටම ගමන් කරනවානේ. දැන් මේ කතා කරන්න පටන් ගත්ත එක නෙමෙයිනේ දැන් මේ මම මේ කතා කරන්නේ. මේ බණ කියන්න පටන් ගත්ත හාමුදුරුවෝ නෙමෙයිනේ දැන් මේ විනාඩි කීපයක් ගියාට පස්සේ මේ බණ කියන්නේ. තවත් මහලු වෙලානේ පින්නතුනේ. ඔබ අප හැම දිනාමත් මේ විදිහට වේගයෙන් මහලු වෙවිනේ යන්නේ. මෙතන ඉන්න කවුරුත් මහලු වෙලා. කිසිම කෙනෙක් මහලු නොවේ නෑ. දැන් පින්නතුනේ අර අවුරුදු 25 26 27 වෙනකොට හිතනවා මේක තමයි භද්‍ර යෞවනේ. මේකේනම් වෙනසක් කවදාවත් වෙන්නේ නැහැ කියලා. අනේ Tamanටම හොරා. Tamanටම නොදැනීම. මේ වෙනස වෙනවනේ පින්නතුනේ. තව ටිකක් කල් ගියාම අහරෙන් මෙහෙන් කැක්කුම් ඇති වෙනකොට. අහරෙන් මෙහෙන් ඉසකයා ගහක් දෙකක් සුදු වේගෙන එනකොට Tamanට හිතෙනවා මේ ගහ දෙක ගලවලා දාපුවාම හරි කියලා. ඉතින් සමහර උදවිය කොච්චරවත් මූණ බලන කන්නා ඊළඟ තමයි ওই කාලය තුල රැඳෙන්නේ. රැඳිලා හරින් මෙහෙන් ඔය එක එක ඒව අල්ලගෙන ගිනි කූරු එහෙම අර අතට අරගෙන ඌව ගලවනවා. ගලවනවා ගලවනවා ඉවරයක් නැහැ පහවදා වෙනකොට තවත් 20 ගස් 3-4ක් ඉදිලා තියෙනවා. ඉතින් මේකේ වෙනසක් තියනවද පින්නතුනි? වෙනසක් නැහැ. තව අවුරුද්දක් හමාරක් යනකොට මෙන්න තනි කරම සුදුම සුදු පාට වෙලා. ඉතින් මොකද කරන්නේ? මේක අපි උත්සාහයක් කරගන්නවා මේක ආයෙත් කළු කරගන්න. ඊට පස්සේනේ අපි ඔය එක එක මේ ක්‍රම භාවිත කරන්නේ. දැන් ওই නොයේ ක්‍රම තියෙන ඉසකියා කළු කරනකම් ඔය මොනවා කළත් පින්නතුනි ඔය ඉසකියා සුදු වීම නවත්වන්න කාටවත් පුළුවන් වෙලා තියෙනවද? කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා. එහෙමනම් මේ මහලු වීම කියන එක කවද්ද මහලුනේ කියලා කාට හරි කියන්න පුළුවන්. කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. මම මහලු වෙන්න පටන් ගත්තේ අහවල් දවසේ කියලා. එහෙමනම් පින්නතුනි හැමදාම නොනවත්වාම අපි මරණය දක්වාම ජරාවටපත් වෙමින් තමයි තියෙන්නේ. ඇඟ රැලි වැටෙනවා, දත් ගැලවෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, ඇසේ සුද වහනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, ඉයර්ෆෝන් හයි කරනවා, ඔය කොච්චර දේවල් අපි කරනවද මේ தත්ත්වේ වෙනස් කරන්නේ. සමහර විට ඉයර්ෆෝන් හයි කළත් ඔන්න ඒකත් ඇහෙන්නේ නැතුව යනවා. දැන් ඇස් කණ්ණාඩි දාලා දාලා දාලා පිරිමහන්නත් බෑ ඒකත් අත්හැරලා දැම්මා. ඔපරේෂන් කළා ඇස් දෙකටම කාච දැම්ම දැන් ඒව පේන්නෙත් නැතු වෙනවා. මොකක්ද පින්නත මේක තමයි ජරාවේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේක හරි දුකක්. ඇයි? අපි බලාපොරොත්තු වෙන්නේ ජරා නොවි ඉන්න. අර ශක්තිමත් විදිහට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න, දත් ගැලවෙන්නේ නැතුව ඉන්න, ඇස් නොපෙනී, ඇස් හොඳට පෙනීමෙන් පවත්වාගෙන යන්න. මේක වෙන්නේ නැත්නම් මේක දුකක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේකත් දුකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය පැහැදිලි කරනවා. ව්‍යාධිපි දුක්ඛෝ මොන තරම් ලෙඩ රෝග වලින් අපි තෙරපෙනවද පින්නතුනි මොන තරම් ලෙඩ රෝග වලට අපි භාජනය වෙනවද කවදාවත්ම ලෙඩක් බෙහෙතක් නැතුව අපේ ජීවිතේ පවත්වාගෙන යන්න බැරුව තැවෙන කී දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවද බෙහෙත් වලට මොන තරම් විය පැහැදම් කරනවද වෛද්‍යවරු කී දෙනෙක් පිටිපස්සේ අපි දුවනවා අර වෛද්‍යවරයා හොඳයි මේ වෛද්‍යවරයා හොඳයි අර බේත් සාප්පුව නම් ඊට වැඩිය හොඳයි කිය කී. අපි කොච්චර වෙහෙසෙනවද අපේ මේ පුංචි අසනීපයක් ලෙඩක් දුකක් ඇදිච්චාම. ඒක සුවපත් කරගන්න. මේක තමයි ව්‍යාධියේ ස්වභාවය. ඒකෙත් පින්නතුන් විවිධාකාර ව්‍යාධි. වාතය නිසා, සෙම නිසා, ඒ වගේම පිත නිසා කිය කී අපි නොයේ හේතු යුක්ති පෙන්눔 කර කර ඒවට නොයේ විදිහේ සුව කිරීම සොයාගෙන අපි මහත් උත්සාහයක යෙදෙනවා මේ ලෙඩ රෝග සුව කරගන්න. කවදාවත් සුව වෙන්නේ නැති ලෙඩ රෝග කියලා අපි සමහර ලෙඩ රෝග වර්ග කරනවා. මේ ලෙඩේ හැදුනොත් නම් ආයෙ සුව වෙන්නේ නැහැ. කොයි ලෙඩේ හැදිලාද පින්නතුනි සුව නොවි තියෙන්නේ. හැම ලෙඩක්ම පින්නතුනි සුව වෙන්නේ ඒක තමයි ලෙඩේ ස්වභාවය. අපි නම් හිතන්නේ අහවල් ලෙඩේ හැදුනොත් නම් පමණයි ඉතින් ජීවත් වෙන්න බැරි වෙන්නේ. අහවල් අනිත් ලෙඩ හැදුනත් නම් කමක් නැහැ කියලා. නෑ පින්නතුනි හැම ලෙඩක්ම මරණයෙන් අවසාන වෙන විදිහ අපිට තියෙනවා. ඒ වගේම අපට කවදාවත් විමුක්තියක් නැහැ. ඒවා තුල తాවකාලික අපි පිළියම් කර කර ජීවිතේ පවත්වාගෙන යාම තමයි අපිට කරන්න තියෙන එකම දේ. කවදාවත් කිසිම කෙනෙක් මරණයෙන් බේරෙන්නේ නැහැ පින්නතුනි. මොන ලෙඩේ වෙලා හරි මොන අනතුරටපත් වෙලා හරි මේ මරණය කියන ධර්මතාවයට අපි අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුව පවතිනවා. එහෙමනම් මේ ලෙඩ රෝග පිළිබඳවත් අපි මීට වඩා කල්පනා කළොත් එහෙම ඌවගෙත් අපිට හේතු යුක්ත හොයාගත්තාම කවුරුවත් බන්ධනයක් බැඳලවත් කවුරුවත් පොඩි විනයක් කරලවත් නෙමෙයි පින්නතුනේ. මේ ලෝකයේ තියෙන මේ සත්‍ය අවබෝධ කරගත්තොත් මේවා තමයි අපි සංසාරේ මේ ජීවත් වෙන ලෝකයේ තුල උරුම කරගෙන තියෙන සංසාර ධර්මතාවය. ඉතින් මේවට වෙනසක් විසඳුමක් නැහැ. විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඊළඟ සත්‍ය මගින් පැහැදිලි කරන්නේ. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ඉතින් පින්නතුනි මරණය ගැන කතා කරන්න ගියාම මොන තරම් දුකක්ද ওই මරණයේදී අපි ඉලක්ක වෙලා තියෙන්නේ අපි සියලුම දෙනා මේ ගමන යන්නේ මරණය ඉලක්ක කරගෙන මරණය දක්වා තමයි මේ ගමන යන්නේ ඊළඟට මැරෙනවා හැබැයි එතනින් අවසානයක් නෑ නැවත උත්පත්තිය ලබනවා එතකොට මේ මරණය දක්වා තියෙන ගමන් මගේ තමයි අර ඉපදෙන්නේ ජරාවටපත් වෙන්නේ රෝග පීඩාවන්ටපත් වෙන. ඊළඟට මරණයටපත් වෙනවා මරණම්පි දුක්ඛං මරණේ දුක. ඒක ඒ තරම් ලෝකේ පරම දුකක් නෑ පින්නතේ මරණ දුක තරම්. ඉතින් මේ මරණ දුකටත් අපි සියලුම දෙනා මේ බණ අහන මේ බණ කියන අපි කවුරුත් යම් අවස්ථාවක ඒ මරණය කියන දුකටත් අපිපත් වෙනවා. එතකොට ඒකෙන් වෙනස් වෙන්නත් අපිට පුළුවන් කමක් නැහැ. එතකොට සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පළවෙනි ආර්ය සත්‍ය තුලදීම කෙටියෙන් කියනවා නම් මේ මුළු පංචස්කන්ධයම දුක. ඇයි මේ මුළු පංචස්කන්ධය නිසාම තමයි මේ සියලුම දුක් ඇති වෙලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඔන්න පංචස්කන්ධය. ස්කන්ධ පහයි. මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ශක්ති හතරකින් පාලනය වෙන ඉසකයා නියදත් ආදී 23 කොට්ටාස වලින් ගැවසිලා තියෙන 80 කුලයක එක જાතියක එහෙම නෙමෙයි වර්ග 80ක පණුවන්ගෙන් යුක්ත දොරවල් 9කින් පිළිකුල් කරන දුර්ගන්ධය හැමන ගණන් කරලා බලන්න S2 ඉඳලා කන් සිදුරු දෙකේ ඉඳලා මොනවද මේ වයින් ගම වෙගි වෙන්නේ මේ වගේ මොනවද වහනේ වෙන්නේ සුවඳ වහනේ වෙනවද නැහැ ගඳ නොඑක් විදි අපද්‍රව්‍ය මේ දොරවල් 9කින් පිළිකුල් කරන දුර්ගන්ධය හැමන ඕජස් වැඩිගෙන මේ පංචස්කන්ධයෙන් යම්සි වෙලාවක ආයිෂයත් උෂ්ණයත් විඥානයත් ඉවත් වුනහම එදාට උන්න අපට කාගේවත් පිටක් නැහැ. මොකක්ද අපිට පිට පිණිස පවතින්නේ? අපි මේ ලෝකයේ රැස් කරගෙන තියෙන යම්සි හොඳ සිතිවිලි ශක්තියක් තියෙනවා. කුසල සිතිවිලි ශක්තියක් තියෙනවා නම් ඒ කුසල සිතිවිලි ශක්තිය පමණක් අපට පිට පිණිස පවතින. එතකොට අපි මැරෙනවා. ඔන්න ආයශයත් උස්නියත් විඥානයත් තුරන් වෙච්චාම අපි මැරෙනවා. මැරෙනකන් තමයි අර සේරම දේවල් අපි එක ජීවිතයක් තුල විඳලා තියෙන්නේ. අපි එහි සංපයෝගෝ දුක්ඛය ජීවිතේ පවත්වාගෙන යත් වෙලාවේ අපි නොයේ විරුද්ධ කාර්යොත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. එතකොටත් ඒකක් දුකක් බවට පත් වෙනවා. ඊයේ විප්‍රයෝගෝ දුක්ඛෝ අපේ ප්‍රිය උදවිය අපෙන් වෙන් වෙලා ගිය අපි ජීවත් වෙ හිටිය කාලේ. අපේ දෙමව්පියෝ වෙන්න පුළුවනි, අපේ දූ දරුවෝ වෙන්න පුළුවනි, ඥාතීන් වෙන්න පුළුවනි හදිසියේ මරණ විපත් කරදර වෙලා. හදිසියේ වෙනත් වෙනත් රටවල් වලට ගිහින් ඔන්න අපේ ප්‍රිය විප්‍රයෝගයේ වෙච්ච අවස්ථාවක් වෙලවත් අපිට තියෙනවා. ඒ වගේම යම් පිච්ඡන් නලබති කම්පි දුක්ඛං ඔය ජීවත් වෙච්ච කාලය තුල අපි මේ මරණය දක්වා ගමන් කරපු මේ ජීවත් වෙච්ච කාලය තුල යම් පිච්ඡන් නලබති කම්පි දුක්ඛ අපි බලාපොරොත්තු දේවල් අපිට ගොඩාක් අහිමි වුණා. අනේ අපි හිතුවා මේ දේවල් අපි ලබා ගන්න ඕනේ කියලා. ප්‍රාර්ථනා කරගෙන බාරහාර වෙවි හිතපු දේවල් අපට කරගන්න දරුවෝ කියලා. රැකියා තනතුරු වෙන්න පුළුවනි, දරුවන්ගේ උසස් වීම වෙන්න පුළුවනි, ගෙවල් දොරවල් හදා ගැනීම වෙන්න පුළුවනි, ඉඩකඩම් ලබා ගැනීම වෙන්න පුළුවනි. බලාපොරොත්තු වෙච්ච දේවල් ලබා ගන්න බැරුව ඒ තුලිනුත් අපි දුකටපත් වෙලා මේ මරණය දක්වා කාලය තුල අපි තෙරපි තෙරපි ජීවත් වුණා. ලෙඩ රෝග ඇති වෙච්ච අවස්ථාවලේ ලෙඩ රෝග වලින් සුවපත් වෙන්න අපි නොඑක් ප්‍රාර්ථනා ඇති කරගෙන ක්‍රියා කළා. ඒ සමහර ලෙඩ රෝග සුවපත් වෙන්නේ නැහැ. මරණ තුරු මේ ලෙඩ රෝග අපිට නිරන්තරයෙන්ම කරදර කරන්න පටන් ගත්තා. ඉතින් පින්නතුනි, ඒ වගේ විසඳුමක් උනේත් නැහැ. ඉතින් මොකක්ද මේ? මේ දෙන දුක් ගොඩට පැටලි පැටලි පැටලි පැටලි ඇවිත් අන්තිමට මොකද උනේ? මරණයටපත් වුණා. මහා දුක් ගොඩක් තවත් විඳින්න පටන් ගත්තා. ඒ මරණය කියන ධර්මතාවය උනත් පින්නතුනේ ඊළඟට තවත් පිරිසකට දුකට හේතුවක් බවට පත් කරලා සමහර විට අපි මරණයටපත් වෙනවා. අපේ ඉන්න නෑදෑයින්ට අපිත් එක්ක හිටිය උදවියට තවත් දුකක් ඇති කරමින් අපේ මරණය වෙන්න පුළුවනි. ඒක තවත් දුකක් බවට පත් වෙනවා. ඉතින් පින්නතුනේ මේ පංචස්කන්ධයම තනිකරම දුක් ගොඩක්. මේක තමයි අපි දුක උපදවාගෙන තියෙන්නේ. දුක වැඩි කරගෙන තියෙන්නේ මේ පංචස්කන්ධය නිසාමයි. මේ පංචස්කන්ධය තුල තමයි පින්නතුනි මේ සියරම දේවල් අපි වපුරවලා ඒවා වැඩි දියුණු කරගෙන ඒවා තවත් දුක් අතිසාකා ප්‍රසාකා බවට පත් කරගෙන මේ සසර දුක් දික් කර ගැනීමට හේතු කරගෙන තියෙන්නේ මේ පංචස්කන්ධයම. ඉතින් මරුණට පස්සේ ඒක තවත් දුකක් බවට පත් වෙනවා. ඉතින් මරුණට පස්සේ පින්නතුනි මේක මල කඳ මේක තියාගන්න බෑ. මේක පිළිකුල් කටයුතු. දවසක් තිබ්බහම මොකද වෙන්නේ? උද්දුමාතක ඉදි වෙන්න පටන් ගන්නවා. තවත් දවසක් එහෙම තිබ්බොත් එහෙම දැන් අද නම් මේ පින්නතුන් ඔය විදිහේ ක්‍රම උපක්‍රම යොදලා මල කඳවල් තියා ගන්නවා දවස් ගණන්. ඒ පින්නතුනේ අවසානයක් නැහැ. ওই මල කඳ අන්තිමට කුණු වෙලා ජරාවටපත් වෙනවා. එහෙමනම් උද්දුමාතක ඉදි වෙන්න පටන් ගන්නවා. දෙවෙනි දවස් වෙනකොට විනීලක නිල් වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි දවස් වෙනකොට විකුබ්බක පිම්බෙන්න පටන් ගන්නවා බැලුම් බෝලයක් වගේ. පිම්බිලා පිම්බිලා හතරවෙනි දවසේ විචිද්දක සිදුරු වෙන්න පටන් ගන්නවා. ඊළඟ දවස වෙනකොට විචිත්තක සත්ව විච්ඡන්න පටන් ගන්නවා. ඊළඟ දවස වෙනකොට වික්කායිතක සත්තු කාලා තැන් තැන් වල ඒ කුණු වෙච්ච මස් කෑලි දාන්න පටන් ගන්නවා. ඊළඟ දවස වෙනකොට හත විචිත්තක කා කාපු කාපු ධාතු ධාතු තැන් වල පින්නතුනි ඒ කුණු මස් වැදලි කුණු වෙලා ජරාවටපත් වෙලා ගඳ ගහන්න පටන් ගන්නවා. ඊළඟට පින්නතුනි පුලවක එකම පණු ගුලියක් මා මේ පින්නතුන්ට ප්‍රකාශ කළානේ මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ ශරීරය තුල අපි පණුව වර්ධනය කරනවා. මේ බණ කියන කොටත් නම් මම පණුව ඇති කරමින් තමයි මේ බණ කියන්නේ. ඔබ හැමදෙනාම මේ බණ අහන්නේ ඔබ හැමදෙනාගේම ශරීරවල පණුව වර්ධනය කරමින් පෝෂණය කරමින් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මම විතරයි මෙතන හිටියේ කියලා නෑ පින්නතුනි පණුව රාශියකුත් එක්ක තමයි මේ බණ අහන්න ඇවිත් තියෙන්නේ මේ පණුවත් එක්ක තමයි අපේ ජීවිතේ ගෙවන්නේ මේ පණුව අපි බේත් හේත් නිසා මර්ධනය කරගෙන ඉන්නවා වෛද්‍යවරයාට කියනවා ආවල් ලෙඩේ කිව්වාම දොස්තර මහත්තයා කියනවා නම් පණුව අමාරුව වෙන්න ඇති කියලා පණු බේත් දෙනවා මර්ධනය කරනවා නමුත් පින්නතුනි මල කඳක් වුණාට පස්සේ ඒ මල කඳට බේත් දෙන්නේ නැහැ කවුරුවත් අර ශරීරය තුල ජීවත් වෙච්ච පණුව වර්ග වශයෙන් වැඩි දියුණු වෙලා කෝටි ප්‍රකෝටි ගාණින් වැඩි දියුණු වෙලා මේ මල කඳම උරා බොන්න පටන් ගන්නවා. ඒක තමයි පුලවක සංඥාව කියලා කියන්නේ. අට්ඨික අන්තිමට තනි කරන මේ මල කඳ සම්පූර්ණයෙන්ම දිරලා, දිය වෙලා, මස් දිය වෙලා, කුණුලේ ගලලා, සරව ගලලා අන්තිමට ගිහින් මේක අට්ටික සංඥාවට තනි කරන ඇටසැකිල්ලක් විතරයි. ඒකත් ටික දිනක් ගියා මහ පොළොවට පස් වෙලා යනවා. ඕ පුජ්‍යලයක් නෑ. ජීවත් වෙච්ච පුජ්‍යලයක් නෑ. මෙන්න මේක තමයි පින්නොතුනි අපට වෙන දේ. මෙන්න මේ දේ පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ පංචස්කන්ධේම දුකක් කියලා. මේ ශරීරේම දුකක්. එහෙම නැත්නම් ඒ ශරීරය එහෙම නැත්නම් ඒ පැවැත්මට හේතු වෙච්ච ඉපදීමම දුකක්. එතකොට ඇයි මේ දුක ඇති වෙන්නේ? උන්වහන්සේ දැන් දුක එහෙම නැත්නම් රෝගය හොඳට තේරුම් කරලා අපට දුන්නා. එහෙම නැත්නම් රෝගය පැහැදිලි කළා. රෝගයේ ස්වභාවය උන්වහන්සේ විස්තර කළා. ධම්සක්පවතුන් සූත්‍රයේ උන්වහන්සේ බොහොම ලස්සනට මේ රෝග ස්වභාවය අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇයි මේ රෝගය ඇති වෙන්නේ? මේ රෝග ලක්ෂණ ඇති වෙලා මේ විදිහට පත්‍යා මරණයටපත් වීම දක්වා දුක් විඳින්න ජීවත් වෙනවා, නැවත උත්පත්තිය ලබනවා, නැවත මැරෙනවා. පුනප් පුනං ජායති නැවත නැවත උපදිනවා, පුනප් පුනං නීයති නැවත නැවත මැරෙනවා. එහෙමනම් පුනප් පුනං සීවතිකං හරಂತಿ ඔන්න දුකේ ස්වභාවය පින්නති. මැරෙන මැරෙන හැම වෙලාවකම කැරකොප්පුවට, එහෙම නැත්නම් සුසාන භූමියට, එහෙම නැත්නම් සොහොම්පලට, එහෙම නැත්නම් මහ පොළොවට ඇදගෙන ගිහින් මේ මහ පොළොවේ පස්සට වලලනවා, එහෙම නැත්නම් දරසෑයක් යට අලු කරලා දානවා. මේක අවසානයක්ද? මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේකට හේතුව බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේදීම පැහැදිලි කරනවා. මොකක්ද මේකට හේතුව? මේකට හේතුව තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දීනි සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ දුකට හේතුව දැන් බුදුරජාණන් වහන්සේ රෝගේ පැහැදිලි කළා රෝග නිදානේ රෝගයට හේතුවක් හොයාගෙන උන්වහන්සේ ඒකත් පැහැදිලි කරනවා මේක හොයාගන්න බොහොම කල් ගියා බුදුහාමුදුරන්ට ඒ සඳහා තමයි උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තුල පාරමී ධර්ම පිරුවේ. එහෙම නැත්නම් ඇස් විශ්මස්ලේ අමුදරුවන් දන් දීම සමතිසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා උන්වහන්සේ මේ හොයාගත්ත දේ තමයි මොකක්ද මේ දුකට හේතුව? සසර පැවැත්මට සංසාරයේ දීර්ඝ වීමට හේතුව මොකක්ද කියන කුණවහන්සේ සොයාගත්තා. ඒකට තමයි කියන්නේ තෘෂ්ණාව. යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවය ඇති කර නන්දි රාග සහගත ඒ ඒ තැන්වල ඇලෙන ගැලෙන ස්වභාවය తත්‍ර තත්‍රාබි නන්දීනේ සෙය්‍යතිදං මොකක්ද මේ ඇලෙන ගැලෙන ස්වභාවය ඒ ඒ තැන්වල බැඳ තියෙන ස්වභාවය මොකක්ද ඒකට කියනවා තෘෂ්ණාව ආසාව ඒක තමයි පින්නොතේ ප්‍රධාන බලවේගය මොකක්ද මේ බලවේගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කාම තණ්හා මේක විදිහේ කාම තෘෂ්ණාවෙන් අපි ජීවත් වෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ තණ්හාවට දාස වෙලා කොච්චර ලැබුණත් මදි. පංචේන්ද්‍රයන් පිනවීම පිළිබඳ සීමාන්තික. කොච්චර පිනෙව්වත් මදි. සල්ලි මදි. කන්න බොන්න ජීවත් වෙන්න අතට හම්බෙන සල්ලි ටික මදි. අර පිරිමස්මක් කරගන්න පුළුවන්කමක් නැහැ. එක එක දේවල් වලට අපේ හිත දුවන්න පටන් ගන්නවා. ඇහැට පේන පේන රූප පිටිපස්සේ අපි දුවනවානේ පින්නතුනේ. සීමාවක් තියෙනවා. ඇහැට පේන පේන රූප සොයාගෙන ඒ රූප අපිට අල්ලගන්න රූප අපේ කරගන්න Tamanගේ අයිතියට නතු කරගන්න ඒ රූප සමග සම්බන්ධකම් පවත්වන්න මොන තරම් මනුෂ්‍යයා ක්‍රියා කරනවද ඒකේ වයස් සීමාවක් තියෙනවද නෑ පින්නතුනි එහෙම හිකුත් නෑ ඔයලා බලව හිතලා බලපම තරුණයෝ ගැන විතරක් කියලා හිතන්න පුළුවන් නෑ මහලු වයසටපත් වෙන උදවිය මොන තරම් ජරමර වලටපත් වෙනවද මොන තරම් ජරමර කරගන්නවද මේ රූප පිටිපස්සේ ගිහින් ඒක තමයි කාම වස්තු පිළිබඳ තියෙන ඇලීම, ගැලීම. ඒ වගේම ශබ්ද පිටිපස්සයන්. ශබ්ද පිටිපස්ස කොච්චර යනවද විනෝදයට, ගායනයට, වෘන්දනයට මේවට ආශාව ඇති කරගෙන මේවා පිළිබඳවම මුළු කාලයම යොදවමින්, විශාල ධන යොදවමින් මොනතරම් දේවල් අද මිනිසු කරනවද පින්නත්. මේක තමයි අපේ කන පිනවන්නේ. ඊළඟට දිව පිනවීමේ සීමාවක් තියෙනවා. දිව පිනවන්න අපි මොනතරම් විය පෑදම් කරනවද? ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියන. ලැබෙන අතට ලැබෙන වියදම. එහෙම නැත්නම් මුදල අර පරිස්සම් කරගන්න බෑ. කෑමට බීමට. අසාමාන්‍ය විදිහට අපි විය පෑදම් කරනවා. ඒ වගේ සීමාවක් නැහැ. පේන පේන දේවල් සොයාගෙන අපි දින දිව පිනවන්න උත්සාහ කරනවා. ඒවා පින්නතුනේ මේ ලෝකයේ දියුණු වෙනවා දියුණු වෙනවා දියුණු වෙනවා කියලා අපි කතා කළාට මොකද මිනිසුන් ගාක් වෙසණයටපත් වෙලා තියෙන කරදරයටපත් වෙලා තියෙන මේ එක එක පිනවීම නිසා කිසිම දියුණුවක් නැහැ. මිනිසුන්ගේ ආධ්‍යාත්මය තුල සංවරකමක් නැහැ පින්නතුනි. tempatකමක් නැහැ. සහනයක් නැහැ මිනිසුන්ට අසහනයෙන් ජීවත් වෙන්න. ලැබෙන දේවල් මදි දිව පිනවන්න. ලැබෙන දේවල් මදි ඇහැ පිනවන්න. ලැබෙන මුදල මදි කන පිනවන්න. සංගීතයට කිය කී ගායනයේට කිය කිය මොන තරම් විය පැහැදම් කරනවද කියන කෝටි ප්‍රකෝටි ගන්න. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ. මේක තමයි ස්වභාවය. මේ මිනිස්යාගේ ස්වභාවය. මේක තමයි පංචකා වස්තුන් පිළිබඳ ගැලීම. ඊළඟට ස්පර්ශ ශරීරයට ලැබෙන සුව පහසුයි කියලා తాවකාලික වින්දනය අරමුණු කරගෙන Taman සොයාගෙන යන ස්පර්ශ පිළිබඳව. මේවත් අපි හිතලා බලන්න ඕන. මොනතරම් මිනිස්සු වියදම් කරනවද මේ කාමභෝගී ලෝකයේ තුල තමන්ගේ මේ ඉන්ද්‍රිය පිනවලා ඒ තුලින් తాවකාලික තෘප්තියක් ලැබලා තවත් අවස්ථාවක ඒකම විපත්තියකට පත් කරගන්නවා. මේක තමයි ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ කාම තෘෂ්ණාවේ ස්වභාවය. මේක කවදාවත් අවසානයකට පත් වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි තවත් තැනකදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ ඌනෝ ලෝකෝ ලෝකේ මදි. මේ තියෙන ලෝකේ ජීවත් වෙන කාලය තුල Tamanට ලැබෙන දේවල් හැම දෙයක්ම මදි කියලා හිතනවා. රැකියාවක් ගන්න පුජ්‍යලයා හිතනවා මේක මට මදි තවත් උසස් තත්ත්වයකට යන්න. තවත් ඉහළට යන්න. කොච්චර ඉහළට ගියක් මදි පෙන්නොත්. වැටුප ලබන පුජ්‍යලයා කල්පනා කරන මේ වැටුප මට මදි. කොච්චර වැටුප් ලැබුණත් මදි. සීමාවක් තියනවාද? ලක්ෂ ලක්ෂ ගණන් වැටුප් ලැබුණත් ඒත් මදි කල්පනා කරනවා. ජීවත් වීමටම නෙමෙයි පින්නසෙ මේ පිනවීමේ ස්වභාවය. ඕනතරම් Tamanda ප්‍රමාණවත් ලැබුණක් වැටුපක් ලැබිච්චාම ඒ තුලින් සෑහීමකටපත් වෙන්න හිත දියුණු කරගත්ත උදවිය ඉන්නවා පින්නතේ. නමුත් සමහර උදවියට මදි. ඒක තමයි අර ස්වභාවය, තෘෂ්ණාවේ ස්වභාවය. ඌණ ලෝකෝ අතිත්තෝ, අතු අතිත්තෝ අතෘප්ති කරා. සතුටු කරන්න බෑ ලේසියෙන්. ඒ කර්ණීය මෙත්ත සූත්‍රයේදී පැහැදිලි කරන ආකාරයට සැහැල්ලු ජීවිතයකට සූදානමක් නැහැ. ලද දෙයින් සතුටු වෙන්න උනන්දු වීමක් නැහැ. අතෘප්ති කරයි. ඌනෝ ලෝකෝ අතිත්තු තණ්හා දාසු Taman මේ රාජ්‍යයක් අල්පුලුල් කරගෙන ඉන්නවා ඒ රාජ්‍ය මදි ඊළඟ රාජ්‍යයම ඇඳ ගන්න ඕනේ නැත්නම් රජවරු කල්පනා කරනවා සටන් කළා සටන් කළාම සමාජ මරණයටපත් වුණා මොකද Tamanගේ රාජ්‍ය පුලුල් කරගැනීමේ තියෙන ආශාව නිසා අතීතයේ ඉතිහාසයේ දිහා බලපුවම අපට පේනවා ඇතම් රජවරු විශාල කරදරවලට මිනිස් Tamanගේ ජීවිතේ නැති කරගත්ත තත්ත්වයටපත් වුණේ මොකක් නිසාද මේ තමන්ගේ දේශ සීමා පුළුල් කර ගැනීමේ අවසානයක් දකින්න බැරුව. අතෘප්ති කර නිසා, තණ්හාවට තමන් දාස වීම නිසා. ඒ නිසා පින්නතුනේ ඒ විදිහට මේ කාම තෘෂ්ණාව දියුණු කර ගන්නවා ඇත. ඒ වගේම භව තෘෂ්ණාව. ඉපදීම පිළිබඳව, ඉපදිලා නොඑක් විදිහේ සැප විඳීම පිළිබඳව, ඒ සැපවල සීමාවක් නැතුව නැවත නැවත සැප විඳින්න. මේක දික් කරගන්න අපි ලොකු උත්සාහයක යෙදෙනවා. බොහෝ විට නොඑක ආකාරයෙන් කතා කළත් පින්නතුනි ලේසියෙන් කවුරුවත් කැමති වෙන්නේ මේ කාලේ වුණත් නිවන් දැකලා මේ භවයේ කෙලවර කරගන්න. නිවන් දකින්නවා කිව්වොත් බණ අහන්නෙත් නෑ හැබැයි. මොකද හේතුව නිවන අපි කල් බදායි. දැම්මම නිවන් ලබන්න අපේ සූදානමක් නෑ. අපි ඒකට අවශ්‍ය පිළිවෙත් පුරුණා නම් පින්නතුනි නිර්වාණය අතලගනවා. නිබ්බානස්සේව සම්තිකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට අවශ්‍ය කරන ධර්මතාවයන් ප්‍රතිපatti පුරුණ පුජ්‍යලයා නිවනට කිට්ටු වෙනවා. ඒක කිසි සැකයක් නෑ. නමුත් අපි නිවන කල් දානවා. ඇයි? අපි භවයේ දික් කරගන්න කැමති. මේ භවයේ දික් කර කර නොඑක් විදිහේ දේවල් අපි එකතු කර කර ඒ වගේම ඒ තුලින් අසහනයටපත් වෙමින් අසහනය වැඩි දියුණු කරගනිමින් භවයේ දික් වර්ග දික් කරගැනීමේ ආසාවක තමයි අපි යෙදිලා ඉන්නේ. ඒ නිසා භවාසාවේ කෙලවරකුත් නැහැ. ඊළඟට විභව තණ්හා. සමහර උදවිය පැහැදිලි කරනවා ඊළඟට මරණින් පස්සේ ඔය කියන දේවල් මේ කාලා බීලා විනෝද වෙලා සන්තෝෂෙන් ජීවත් වෙන එක එක තමයි තියෙන්නේ. එහෙම කල්පනා කරන, එහෙම දෘෂ්ටියකින් ක්‍රියා කරන, එහෙම දහමක් දේශනා කරන උදවියක් අපේ සමාජයේ ඉන්නවා පින්නතුනි. නැවත උත්පත්තියක් නැහැ. ඒව ගැන හිතන්න වැඩක් නැහැ. දැන් කාලා බීලා සන්තෝෂ වෙලා ජීවත් වීම විතරයි අප විශ්ින් කළ යුතු වන්නේ කියලා අනුවන විදිහට කල්පනා කරමින් ක්‍රියා කරන උදවියක් අපේ සමාජයේ කොච්චරවත් වෙනවා. ඒකනොත් පින්නතුනි වෙන්නේ මොකක්ද? මේ තෘෂ්ණාව වැඩි දියුණු වීම. එතකොට මේ තෘෂ්ණාව වැඩි දියුණු වීම තමයි පින්නතුනි මේ පුනර්භවය ඇති වෙන්නේ. පුනර්භවය කියලා කියන්නේ නැවත උත්පත්තිය. ඒතර නැවත උත්පත්තියක් ඇති වෙනවා මේ දුකේ කෙලවරක් නැහැ. ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේ සාංශාරික ජීවිතයේ අවසානයක් නැතුව මේ පුජ්‍යලිය ගමන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේක මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කිරීමේ අවශ්‍යතාවය යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඔන්න ඕක තමයි දුක්ඛ නිරෝධ සත්‍යයෙන් උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ කෙලවරක් නැති සසර ඇති කරන සසර දික් කරන මේ තෘෂ්ණාව යම් අවස්ථාවක අවසාන කිරීමක් කරනවාද අන්න ඒක තමයි දුකින් මිදීමේ සත්‍යය. හැබැයි ඔය කියන සත්‍ය අශේෂ විරාග නිරෝධෝ පොඩ්ඩක් ටිකක් එහෙම ඉතුරු කරගෙන බෑ. ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න ඕනේ. අපි කල්පනා කරන්නේ අපි යමක් කරනකොට පෙන්වතුනි හරියට යමක් කරන ස්වභාවයක් නැහැනේ. ඒකෙත් ටිකක් ඉතුරු කරලා තමයි අපි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ ඉලක්කය නිර්වාණ අවබෝධය නම් ඒ යන ගමනේදී ටික ටික ඒවා සම්පූර්ණ කරලා බෑ. යම් අවස්ථාවක මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඉවර කළොත් එදාට තමයි පින්නතුනි සදාකාලික සුවයක් ලබන්න පුළුවන් වෙන්නේ. අර මුලින් කිව්වනේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමාඥාති නිබ්බාණං පරමං සුඛං. බුදුරජාණන් වහන්සේ පින්නතුනි ලෝකේ පරම සුඛය ඒකේ ආරෝග්‍ය නිරෝගිකම උතුම්ම ලාභය ලාභය කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. සන්තුට්ඨි පරමන්දාං සතුට උතුම්ම ධනෙ කියලා ප්‍රකාශ කළා. විශ්වාස පරමාඥාති විශ්වාසවන්තකම තමයි උතුම්ම ඥාතිත්වයේ කියලා ප්‍රකාශ කළා. බොහොම වැදගත් අර්ථ කීපයක්. එහෙමනම් පින්නතුනි මේ සියල්ලගේම අවසානය මොකක්ද? පරම සුවයක් ලබා ගැනීම. පරම සුවය මොකක්ද? නිබ්බානම් පරමං සුඛං. නිවන තමයි පරම සුවය. ඒ නිවන පරම සුවයක් වෙන්න නම් පින්නතුනි මේ සසර දික් කරන මේ තෘෂ්ණාව අශේෂ විරාග නිරෝධ රාගෝ පටිනිස්සග්ගු මුක්ති අනාලය පොඩ්ඩක්වත් ඉතුරු නොකර ආවට ගියාට එහෙම නෙමේ අබමල් රේණුවකින්වත් ඉතුරු නොකර සම්පූර්ණයෙන් මේ සසර ගමන දික් කරන තෘෂ්ණාව විනාශ කරලා සුණු විසුණු කරලා දාන්න ඕන. අන්න ඒ සුණු විසුණු කරලා දැමීම තමයි මේ නිවන කියලා කියන්නේ නැත්නම් දුක්ඛ නිරෝධය. එතකොට දුක්ඛ නිරෝධය දක්වා වූ මේ ගමන් මඟ බුදුරජාණන් වහන්සේ හතරවෙනි ආර්ය සත්‍යයේදී පැහැදිලි කරනවා අර අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මෙන්න මේ ආර්ය අෂ්ටායක මාර්ගය ඒක උන්වහන්සේ පියවරෙන් පියවර යම් කෙනෙකුට පින්නතුනේ බොහොම කල්පනා කරලා හිතලා මතලා මේ ගමන යන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මෙන්න ඒකට තියෙන පඩිපෙළ මෙන්න ඒකට තියෙන පියවර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි බොහොම ලස්සනට ක්‍රමානුකූලව මේක හොඳ පැහැදිලි දැක්මක් ඇති කරගෙන පැහැදිලි කල්පනාවක් ඇති කරගෙන ගමන් කළ යුතු මාර්ගය පියවරෙන් පියවරුන් වහන්සේ හොඳ ලස්සන ආරෝහණ ක්‍රමයකට පැහැදිලි කරනවා. ඒක උඩට ගියාම ඒක අවසානයේට ගියාම ඔන්න එදාට පුළුවනි මේ හැම දිනාටම ප්‍රකාශ කරන්න එතෙන්ද ගියොත් මටත් ප්‍රකාශ කරන්න පුළුවන් වේවි අයමන්තිමා ජාති මෙන්න මගේ අවසාන උත්පත්තිය මේ උත්පත්තිය ලැබීමෙන් පස්සේ මම කවදාවත් නැවත උත්පත්තිය ලබන්නේ හැබැයි මේ අවසාන උත්පත්තිය තුලත් උත්පත්තිය ලැබපු නිසා ඒ තුලත් දුක් විඳින්න පුළුවන් ජාතික දුක් ඉපදීම නිසා දුකක් විඳිනවා හැබැයි ඒ දුක මේ ජීවිතයෙන් අවසන් වෙනවා ඒ ඉන් පස්සේ නැවත උත්පත්තියක් නෑ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. ඒ ටික තේරෙම එනවා. ඇයි? ඒක අවසාන උත්පත්තිය. ඊට පස්සේ සියල්ලම අවසන් වෙලා මේ සසර අවසන් වෙලා හැම දිනාම කවදාවත් නැවත උත්පත්තිය ලබන්නේ නැහැ කියන තීන්දුවට එනවනම් අන්න නිබ්බානම් පරම සුඛං අන්න නිවන පරම සුවේ බවට පත් වෙනවා. අන්න ඒ ගමන සඳහා තමයි අපි හැම දිනම මේ උත්සාහවන්ත වෙන්නේ. ඒ අරමුණු කරගෙන තමයි මේ හැම දිනම මේ බණ අහන්නේ, ධර්ම ශ්‍රවණය කළේ. ඒ නිසා ඔබ හැම දිනම දැන් කල්පනාවට ගන්න ඕන. ඒ උතුම් පරමාර්ථය ඇති කරගෙන අපි හැම දිනම මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම කරුණු ස්වල්පයට අහුම්කන් දුන්නා. ඒ වගේ මේ බොහෝම ගැඹුරු ධමයක් අපි තවදුරටත් මේ පිළිබඳ විමසීමක් ඇති කරගෙන අපේ සසර කෙටි කරගෙන කෙලවර උතුම් වූ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්ම දේශනාව පැවැත්වීමේදී විශේෂ දායකත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම නිකවැරටිය පැරණි රෝහල පාරේ පදිංචි ධනකාධිකාරී පුංචි බණ්ඩාතෙන්න කෝන් මහත්මයා එවැගේම එතුමාගේ බිරිඳවන TMD කුමාරි හාමි මහත්මිය කියන දෙපළ තමන්ගේ ආදරණීය මියගිය දෙමව්පියන් මේ අවස්ථාවේදී සිහිපත් කරලා එයාට පින් දෙනවා. වර්ෂ 2003ක් වූ අගෝස්තු මාස 9 වෙනිදා මියගිය තෙන්නකෝන් මහත්මයාගේ අක්කා ටීඑම් ඩිංගිරි අම්මා උපාසිකා මාතාවක් සිහිපත් කරනවා. ඒ වගේම 1946 ජනවාරි 26 වෙනිදා මිය පරලොව ගිය අපි තෙන්නකෝන් මහත්මයාගේ ලොකු අප්පච්චි ගම්පහ විසූ අධිනීතිඥ ටීබී තෙන්නකෝන් මැතිතුමා සිහිපත් කරලා එතුමාටත් පින් දෙනවා මියගිය සියලුම ඥාතීන්ටත් මේ අවස්ථාව කරගන්නවා ඒ අය පින් දෙන්න. ඒ වගේම ඉමදුව වල්පොළ වාඩිය වත්තේ විසු ඇලෙක්සැන්ඩර් ඩයස් වාඩියේ බාල මහත්මයාට හා සෆායා දහනායක දහගල්ලේ හාමිනේ යන අය ආදරණීය දෙමව්පියන්ට මේ කියන දෙමව්පියන්ට පින් පිනිස ඩී.එල්. විමලානන්ද මහත්මයා හා රූපා විමලානන්ද මහත්මිය මේ අවස්ථාවක් කරගන්නවා ධර්ම දායකත්වයේ ලැබමින් ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබමින් ඒ කියන අයට පින් දෙන්න. ඒ වගේම පේරාදෙණිය මුරුතලාවේ පදිංචිව සිටින සීගිය තීජී ධනවති තුන්පෑල උපාසිකා මාතාවට පින් අනුමෝදන් කරවමින් එතුමියට පරලොව සැප ප්‍රාර්ථනා කරමින් මිල්රොයි ෆෝල් එවැගේම නිමානි නිමාලි ෆෝල් ඇතුළු දූ දරුවන් මේ අවස්ථාවේදී පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබමින් කිරිබත්ගොඩ පදිංචිව සිට නැසී ගිය ආර්ජේනි සප්පායි මහත්මයාටත් කැලණියේ පිළපිටියේ පදිංචිව සිට නැසී ගිය එස්.ඩී. චාස් මහත්මයාට හා එම මහත්මියටත් පර්සි මාතාව කරුණාරත්න මහතාටත් පින් අනුමෝදන් කරවමින් කැලණිය පිළපිටියේ පදිංචි පද්මලතා රුහුණගේ ආ මානෙල් කරුණාරත්න ඇතුළේ පවුලේ හැමදෙනාම මේ අවස්ථාවේදී පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වාසනාවන්ත අවස්ථාවේදී උඩවලවේදී පරලෝසපත් කමලාවතී මන්ත්‍රී රත්න මෑණියන්ටත් මේට වර්ෂ 4කට පෙර අභාවක් ප්‍රාප්තවන්ට යෙදුන ඩී.ඒ. රූපසිංහ ආදරණීය පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් කෝට්ටේ මාදිවල තිලකා ප්‍රියදර්ශිනී දිසානායක මහත්මිය ඇතුළු පවුලේ හැම විසින් පින්පෙත් අනුමෝදන් කරවමින් ඒ හැම දිනාට පරිලෝසත් ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට මේ හැම දිනාම Tamanගේ මළගිය සියලුම ඥාති මිත්‍රාදීන් සිහිපත් කරමින් දෙමව්පියන් සිහිපත් කරමින් මළගිය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම පින් සිද්ධ වෙන හැටියට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවා මේ අවස්ථාවේදී ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් දෙවියන්ටත් පින්පෙත් අනුමෝදන් කරවමින් හැම දිනාටම උතුම් වූ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච ඊතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණානිසංසයෙන් හා දහම් පඬු පූජා කිරීමෙන් සෑම දිනාටමත් මේ පරිලෝකීය ඥාතීන්ට උතුම් වූ නිර්වාණ ධර්මයෙන් සැනසීම ලැබේවයි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය Thank you. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ වාරියපොළ ශ්‍රී මංගල පිරිවෙන් රාජමහා විහාරය කුරුණෑගල ඇත්හඳ රාජමහා විහාරය යන උභය විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නායක ස්වාමින්දයන් වහන්සේ